ආශ්වාසයේදී ඇතුල් වෙනවා ලෙසත් ප්‍රශ්වාසයේදී පිටවනවා ලෙසත් මෙනෙහි කරමි. ආශ්වාසයේදී වාතය කම්පිත චංචල ලෙස තෙරපෙමින් ඉහළට ගලා යනවා. ප්‍රශ්වාසයේදී වාතය පහසුවෙන් ඉක්මනින් චංචල කම්පන ලෙස පහළට ගලා යනවා. හුස්ම රැල්ලේ මුලැමැද අග බලනවා. හුස්ම රැල්ල කෙටි වී හෙමින් හෙමින් සංසිඳෙනවා. පහසුයි සුවදායකයි සතිමත්. එහෙත් ඊයේ රෑ සහ අද උදේ පළමු පරිදිම ආනාපානය කරගෙන ගියත් හුස්ම ටික ටික සිහින් වෙනවා සිහින් වෙනවා යට වී ඇති කකුල් ප්‍රදේශ ක්‍රමයෙන් හිරිවැටි තද වී යනවා. ගල් වෙනවා වගේ. පසුව වේදනාව කොන්දේ කෙලවරද තද වේදනාවක් වෙනවා. සියල්ල ඒ ඒ විදියට මෙනෙහි කරනවා. ඒත් ඒ අපහසුතා දිගටම තිබුණා. පර්යාංකය පැය එකක් විනාඩි 10ක් පමණ කාලය ගත වුණා. මෙවැනි අවස්ථාවක ඒ සඳහා කුමක් කළ යුතුද කියා අවවාද කරන්න. ඔබ සුවපත් වේවා. හොඳයි සාමාන්‍යයෙන් දැන් මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතිය කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් Tamanට දැන් පෙන්눔 කරන විදිහට තාම මුල් කොටස් වල ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේදී Tamanට හොඳට වේදනාවක් ඉස්මතු වෙලා එනවා නම් තාමත් ඒක දරා ගන්න පුළුවන් නම් ආනාපාන සතියෙම ඉන්න. මොකද මූල කර්මස්ථානයේ තව අපිට ප්‍රයෝජන ගන්න තියෙනවා. හැබැයි යම් අවස්ථාවක ආනාපාන සතිය මැඩපවත්වගෙන හොඳට තීව්‍රව වේදනාව දැනෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී වේදනාව මෙනෙහි කරන්න එහෙම නැත්නම් වේදනාව දැනෙන තැනට සිහිය මාරු කළා සතිය මාරු කළා එතන වේදනාව නිරීක්ෂණය කරන්න ගත්තට වරදක් නැහැ ඊළඟට දැන් අපි වේදනාව නිරීක්ෂණය කරනවා. අපි හිතමු වේදනාව අඩු වෙනවා නෙමෙයි වැඩි වෙන්න ගන්නවා. දැන් හොඳටම උත්සන්නයි ඉවස ගන්න බෑ. එහෙමනම් Tamanට තේරෙනවා නම් මේක මේ ඉරියව්ව මාරු කිරීමෙන් වෙනස් කරගන්න පුළුවන් කියලා තේරෙනවා නම් එහෙම නැත්නම් දුරු කරගන්න පුළුවන් කියලා තේරෙනවා නම් ඒ අවස්ථාවේදී එකපාරටම ඉරියව් වෙනස් කරන්නේ නැතුව බොහෝම සතියෙන් යුක්තව අර ගොඩනගාගත්ත සතිය ආරක්ෂා කරගෙන බොහෝම සතිමත්ව අපිටම කකුලක් නම් වෙනස් කරන්න තියෙන එක බොහෝම හිමීට වෙනස් කරන්න ඒත් එක්කම අර වේදනාව පහ වෙලා යන ස්වභාවයත් නිරීක්ෂණය කරන්න. ඒ වේදනාව වේදනාවටම හිත තියාගෙන කකුල වෙනස් කරනවා. වේදනාව ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා යන ආකාරයත් ඒෙම නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ දැන් ඔන්න වේදනාව මේ අවසන් වුණා. එහෙම නැත්නම් අයින් වුණා. ඊළඟට නැවතත් ආනාපාන සතියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සතියේම හිත තියාගෙන හිත එක තැනක මෙහෙම يعني ආනාපාන සතියෙන් වගේ රඳවනවා. නමුත් ඉරියව්ව හිමීට වෙනස් කරනවා. ඒතකොට අවධානය හැබැයි තාම තියෙන ආනාපාන සතිය. හැබැයි ඉරියව්ව පැත්තකින් නිකන් මේ පසුබිමෙන් වගේ වෙනස් කරනවා. එතකොට අර වේදනාව පහව යලා යනවා අපේ අකණ්ඩ සතිය මේ ආනාපාන සතියෙම තිබුණ හින්දා එතකොට මේ සතිමත් සතිමත් භවයේ මුකුත් හානියක් වෙන්නෙත් නැහැ. ඉතින් ඔය ක්‍රම දෙක දැනට ඉතින් භාවිතා කරලා බලන්න පුළුවන්. වේදනාව උත්සන්න වුණොත් එතෙන්ට යොමු කරන්න. ඒත් එක්කම අඩු වෙන්නේ නැත්තම් ඉරියව්ව මාරු කරන්න. ඒක සතියෙන් කරන්න. දෙවැනි ප්‍රශ්නය নমස්කාර වේවා. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. පර්යංකයට වාඩි වෙන විටම ආනාපානය සංසිඳී ඇත. සුළු මොහොතකින් කයද සැහැල්ලු වී නොදැනී යයි. ඉදිරිපස පිටුපස දෙපැත්ත අවකාශයම සෞම්‍ය බවකින් යුක්තයි. මෙතැනදී කය තුලට සිත නැඹුරු කර ගනිමින් සංවේදනා බැලීමට පටන් ගනී. නැවතත් සිත කේන්ද්‍ර කර ගැනීමට යන මොහොතේදී අපහසු ගතියක් දැනේ. මෙය පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ. පොඩ්ඩක් ඉදිරිපත් වෙනවද කරපු කෙනා කාගේද කියලා? අන්න අනුමැනීම් පොඩ්ඩක්. ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කෙනාම ඒ කියන්නේ කාට හරි කතා කරන්න ඕන නම් ඒ මයික් එක තියෙන තැනට ඇවිල්ලා මේ කතා කරලා ගියාම ලේසි. හරි. අයි මයික් එතන මැදට ඇවිල්ලා කතා කරලා ඊළඟට මේ අතෙන්ට යන්න එක පහසුයි. නැත්නම් ඒ කවුරු කවුරු හරි ඒක අරගෙන දුවන්න ගියාම කරදරයි. ආ ඒක හොඳයි. හොඳයි හොඳයි. <laughs> ආ කියන්න. සාදු සාදු. සරයි ස්වාමින් වහන්සේ මම ආන පරියන්කිට යනකොට අර කාලයක් තිස්සේ කරපු නිසා මේ ආනාපාන සතිය සංසිඳිලා තියෙන්නේ ඉඳ ගන්නකොටම ඊට පස්සේ සුළු මොහොතකින් කයත් සැහැල්ලු වෙලා යනවා ඊට පස්සේ මුළු වටපිටාවම සෞම්‍යයි හරිම සංසුන් ඒකම ඉතින් කයටත් කයේ සංවේදනා බලන්න කියලා එතෙන්ට යනවා ඊට පස්සේ දැන් කයේ එතකොට තාම තියෙනවා යමක් දැනෙන දේවල් තියෙනවා. නෑ. කයේ දැනෙන දේවල් නෑ. මුකුත් නැහැ. ආ. එතකොට බලන්න යන්නේ මොකද්ද? කය ඒ කියන්නේ දැන් අර අවකාශ ඒ ටිකක් බලලා ඊට පස්සේ දැන් එතන මුකුත්ම නැහැ වගේ දැනුණ නිසා අර කයත් සංවේදනත් බලන්න ඕන නිසා පාද දෙක පොඩ්ඩක් අර තද ගතිය චුට්ටක් දැනෙනවා. ඒ ඇරෙන්න වේදනාවක් මුකුත් නැහැ. ඊට පස්සේ මේ ආපහු මේ සිත අර කේන්ද්‍රගත කරගන්න එනකොට සිත කොහෙටද දැන් කේන්ද්‍රගත කරන්න යන්නේ? ඒ කියන්නේ ආය ආනාප එතෙන්ට එන්න හදනකොට එකපාරට මෙතෙන්ට ගන්න ටිකක් අපහසු බවක් දැනෙනවා. සුළු මොහොතින් ගන්න පුළුවන්. මේ ටිකක් එහෙ මෙහෙ ගිහිල්ලා තමයි ආපහු එතෙන්ට එන්නේ. හොඳයි. එතකොට මේ කියන්නේ සිතේ ওই අවස්ථාවේදී සිතුවිලි නැද්ද? සිතුවිලි මුකුත් නැහැ. මේ සංසිඳන තියෙනවා. ඒ වගේම නුවණින් ඒ දිහා බලාගෙන බලන් ඉන්නවා. හිතේ සිතුවිලි නැහැ. කතාව නැවතිලා තියෙනවා. නැවතිලා. තියෙනවා. එතකොට මුකුත් කයේ දැනෙන්නෙත් නැහැ. මුකුත් නැහැ. එතකොට නිකන් ආලෝක සභාවක් වගේ තියෙනවද? එහෙමත් නැහැ. මුකුත් නැහැ. කළුවරක් තියෙනවද? කළුවරකුත් එහෙම නැහැ. හොඳයි. එතකොට ඒ කියන්නේ කයේ බරගතියක් එහෙම දැනෙනවද? මොකක්වත් නැහැ. ඒත් දැනෙන්නේ නැහැ. තව එකක් ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ඔහොම මේ දැන් මාසික වෙලේ ඉඳන් දැන් එක පාරටම ඔහොම ගොඩක් වෙලා ඉන්නකොට එක පාට මෙහෙම මෙහෙම ඇතුලෙන් නිකන් පොඩි සද්දයක් එනවා. ආහා. දැන් එතකොට කොච්චර කල් විතර මෑනියෝ මේ භාවනා කරනවද? 10කට වැඩි. <laughs> හොඳයි. එතකොට ආනාපාන සතියෙමයි කරේ. ආනාපාන සතියෙමයි. හොඳයි. එතකොට දැන් ඔහොම කරගෙන ආවා. දැන් එතකොට කියන්නේ මුල කොටස් ටික ඔක්කොම ක්‍රමානුකූලව පහු කරා. මුලදිම කටුකුරුන් දඥාන ස්වාමීන් වහන්සේගේ ගී එක්කෙනෙක්ගෙන් තමයි ගත්තේ. ඊට පස්සේ 2007 ඉඳන්ම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ. හොඳයි. එතකොට දැන් එතකොට මෙහෙම ඉල්ල තියෙනවා. දැන් එතකොට මුකුත් දැනෙන්නේ නැහැ. කය දැනෙන්නේ නැහැ. දැන් සුවදායක බවක් තියෙනවා. තියෙනවා. ඒක දැනෙනවා. ඒක දැන් දැන් දැනෙනවා කියන්නේ එහෙම අර සතියයි නුවණ නුවණින් අර දැනීම විතරක් තියෙනවා. ඒක විඳීමක් නැහැ. විඳීමක ඒ කියන්නේ කියන්නේ Tamanට නිකන් උපේක්ෂා සහගත බවක් හරි වේදනා සහගත බවක් එහෙම දැනෙනවද? නෑ. ඒක මොකුත් දැනෙන්නේ. එතකොට හිස් බවක් දැනනවද එහෙනම්? මේ මොහොත තුල ඉන්නවා කියලා. ඔය තත්ත්ව දැන් කොහොමද සක්මනේ කොහොමද? මට සක්මනට වැඩිය පරියන්කේ තමයි සක්මනේ තියෙනවා ඒ උනාට මේ මේ தත්වේම නෙමෙයි දැන් මෑනියෝ කොයි කොයි පැත්තෙන්ද ගියේ දැන් සක්මනේදී එහෙම නිකන් ඒ කියන්නේ අපි අපි යනකොට අරමුණු ඒ කියන්නේ හිත පවතිනවා අරමුණකින් තොරව. එහෙම ක්‍රමයකටද ගියේ සක්මනේ නැත්නම් මුලින්ම පටන් ගත්තේ වම දකුණේ විදියට. එහෙම එහෙම පියවරෙන් පියවර ඉස්සරහට ඇවිල්ලා දැන් අර යන්නේ ක්‍රියාවලිය දිහා බලාගෙන යනවා. හරි. එතකොට තාම අරමුණු හොඳට තේරෙනවා. අරමුණු එනවා යනවා සක්මනේදී නම්. ඔව් එනවා යනවා. මෙතෙන්දී මෙතෙන්දී දැන් අරමුණ කියන්නේ නැති වෙලා ගියා. දැන් හිතේ සතිය තියෙනවා අරමුණක් නැහැ. නැහැ. ම්ම් සිතුවිලි කලාතුරකින් වගේ එනවද? ඒත් නැද්ද? සාමාන්‍යයෙන් පැයක් විතර ගියාට පස්සේ එනවා අර අනුසය කියලා සමහරට හිතෙන හිතෙන ඒ වගේ එකක් දෙකක් වගේ එනවා. ආහා. එතකොට දැන් අනිත් අනිත් වැඩ කටයුතු කරද්දි කොහොමද තත්ත්වේ? අනිත් වැඩ කටයුතු කරද්දි ස්වාමින්වහන්සේ ලොකු ස්වාමින්වහන්සේගේ උපදෙස් අර ධර්ම කමඨහන් දේශනා ඒ විදිහටම අනිවාර්යයෙන්ම දත් මදිනකොට නානකොට අනිවාර්යයෙන්ම සතිය පිහිටුව ගන්නවා. ඒක දැන් පුරුදු වෙලාම අනිවාර්යයෙන්ම ඒක කෙරෙන එකක්. මං අහන්නේ අනිත් අතරෙදිත් අනිත් වැඩ කරනකොටත් යන්න එන්න කොහොම හරි පුළුවන්. නෑ මං අහන්නේ දැන් ඒ කටයුතු කරද්දී හිතට එන සිතුවිලි වල ස්වභාවය කොහොමද? අර මේ ක්‍රියාවලිය දිහා විතරක් බලන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. හොඳයි. එතකොට හිත දැන් අපිට උමනා තැනක පවත්වාගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. කියන්නේ අපි තුමු දැන් මට දැන් මෑනියන්ට ඕන වෙනවා මේ ධනේස්සේ හිත පාත්වගෙන ඉන්න. මෙතනම ඕන වෙලාවක් පාත්තන්න පුළුවන්ද? පුළුවන්. එතකොට හොඳයි. දැන් එහෙම පාත්තනකොට ඒත් හිතේ සිතුවිලි නැද්ද? දැන් ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට ඒ මොහොතේ නැහැ. මම දැන් මෙතෙන්ට මේ වැඩසටහනට ඇවිල්ලා පළවෙනි දවස් දෙකේම පුදුම විදිහට ඒ දවස් දෙකම උදේ හවස දෙකේම පුදුම විදිහට අර කියවන්න ගත්තා. ඒ කියලා කියලා ලොකු ස්වාමීන් වහන්සේගේ අර දේශනා ඒ අනුව ඒක දිහාම බලාගෙන හිටියා. ඉඳලා ඉඳලා ඉඳලා කොහොම හරි තුන්වෙනි දවස වෙනකොට අර සිතුවිලි ටික අඩුලා ගියා. අඩුලා ගියා. හොඳයි. එතකොට සිතුවිලි දැන් ඔතන සිතුවිලි අඩු වෙලා යන්නම දෙන එකත් අවාසි. අවාසි. මොකද දැන් අපිට භවනා කරගන්න සිතුවිලි ටිකක් ඕමනයි. ඔව්. නැති වෙලාවෙ යන්නේ නැහැ. ඒක තමයි. දැන් අර සම්පූර්ණයෙන් කය සංසිඳලා තියෙන අවස්ථාවේදී දැන් මෑණිට දැනෙනවා නම් කෙලින්ම තමන් කියන්නේ සම්පූර්ණයෙන් ශූන්‍ය වෙලා එහෙම නැත්නම් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ශූන්‍යතාවක් කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලින්ම බලන බලන තැන මුකුත් නැහැ. ඒ සංඥාව එන ඒක මට මට ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ කොයි පරහාද ගියේ කියලා. ඒ කියන්නේ මේ අනාත්මය හොඳට වැටහිලා ගියාද? එහෙම නැත්නම් හොඳටම මේ අනිත්‍ය ප්‍රකට වෙලා ගියාද? කොයි හරියෙන් කොයි පැත්තෙන්ද බැහැගත්තේ කියන එක පොඩ්ඩක් දැනගන්න පුළුවන් නේද? <laughs> ඒකයි මට පොඩ්ඩක් ඒ ගන්න ඕනුනේ. <laughs> අනිත්‍ය සංඥාවෙන් තමයි ගියේ. එතකොට ඒ කියන්නේ දැන් අනිත්‍යතාවයෙන් ගියා නම් දැන් ඒ කියන්නේ දැන් මෙහෙම නිකන් බලද්දිත් නිකන් බැලෙනවා බැලෙනවා උනාට මේ ලොකුවට ඒ <clears throat> අරමුණු වලට බැහැ ගන්න බෑ. එහෙම තියෙනවද ස්වභාවයක්? කියන්නේ දැන් ඈතක ඉඳන් දැන් ඒක තියෙනවා. තියෙනවද? ඒ කියන්නේ එකම දෙයක මානසිකාරය ගෙනියන්නේ නැතුව සම්පූර්ණයෙන් එහෙම ගෙනියන්නත් ශනියක් වගේ එහෙම නෑ ශනියක් වගේ බෑ බලන්න දැන් සක්මන කරද්දී පොඩ්ඩක් නිකන් දැන් අපි සාමාන්‍යයෙන් හරීම කියන්නේ අවධානයෙන් සක්මන කරන්නේ. එහෙම කරන්නේ නැතුව දැන් උත්සාහ කරලා බලන්න නිකන් ඔහෙ යන්න දෙනවා. නිකන් ඔහෙ යන්න දෙනවා. යන අතර නිකන් පොඩ්ඩක් නිකන් වටපිට බල බලත් වගේ යනවා. ඒ එහෙම යනකොටත් බලන්න කොහෙද දැන් හිත තියෙන්නේ. හිත නිකන් ඩක් ගාලා අරමුණු වල බැහැ ගන්නවා නම් තාම යන්න තියෙනවා. හරිද? ඔහොම ඔහොම යනකොට බලන්න නිකන් හිත ඔහෙ පවතිනවා අරමුණක් නැහැ. ඔය தත්ත්වය අත්දැකලා තියෙනවද? එහෙමයි. අත්දැකලා තියෙනවා. ආහා. එතකොට දැන් පරයන්කේදී එතකොට ওই ක්‍රමේටම දැන් අරමුණක් නැති වෙලා තියෙනවා. සංඥාව මුකුත් වෙන්නෙත් නැහැ. හරි. ඔතෙන්දී හොඳට ඕක තහවුරු කරගන්න දස දිශාවෙම පතුරවලා ඕක හොඳට නිකන් අර ශක්තිමත් කරගන්න ඕනේ. හොඳට ශක්තිමත් කරගත්තට පස්සේ දැන් දැන් දැන් තේරුම් ගන්න දැන් මේ ආපු ගමනේදී දැන් මොනා මොන අරමුණ හම්බුණත් ඕක නැතිලා ගියානේ. එහෙමයි. ඒක ඇතිලා නැතිලා ගියා. දැන් ඕක ඇතිලා නැතිලා යාමම සෑහෙන නිරීක්ෂණය කරා. එහෙමයි. හරිද? දැන් දැන් ආනාපාන සතිය බැලුවා නැතිලා. ඒ කියන්නේ හුස්ම රැල්ලේ දිහා ඒක බැලුව බැලුව බැලුව ඔන්න ඒකත් නැතිලා ගියා. ඊළඟට වෙන වෙන අරමුණු සලකලා බැලුවා, වේදනාවෙන් සලකලා බැලුවා, සිත දිහා සලකලා බැලුවා. මේ හැමදේම ඇතිලා නැතිලා ගියා. දැන් ඕක හොඳට කාවැදිලා තියෙනවද? පුදුම කැපවීමක් කළා. ඔව් ඒක තමයි. හොඳට වැදිලා තියෙනවා. ඔව් රැකියාවත් කර කර පුදුම කැපවීමක් කරලා තමයි මේ චුට්ට ගත්තේ. ගත්තේ. හොඳයි. එතකොට දැන් මුතෙන්ට ගියාට පස්සේ දැන් කයේ සෝයක් තියෙනවා. නිකන් සියල්ල කියන්නේ මේ කියන්නේ අරමුණකුත් නැහැ. සතියත් අකණ්ඩව තියෙනවා. දැන් ඔතෙන්දි තේරුම් ගන්න මේ මේ කියන தത്വෙත් දැන් මේ භාවනාව දැන් පරයන්ක නැගිටතර පස්සේ ඕක තියනවාද? තියෙනවා. නෑ තියෙනවා කියන්නේ මේ මට්ටම තියෙනවද? නෑ මට්ටම නෑ. මට්ටම නෑ. ඒ මට්ටම නෑ. එතකොට දැන් මේකත් අපි මේ චේතනා පහල කළා උවමනාවෙන් ගත්ත තත්වයක් නේ. කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ දඟලලා තමයි මේක ගත්තේ. ගත්තේ. ඔව්. එතකොට මේකත් මේ සංස්කාරයක්. එතකොට මේකත් මේ අපි මේ ඉන්න සමාධියක්. දැන් මේ කතා කරන්නේ බොහොම සියුම් මට්ටමක දැන් සිත තියෙන්නේ. එහෙම හිත තියෙනවා දැන් සම්පූර්ණයෙන් වෙන කිසි දෙයක් නැහැ අරමුණකුත් නැහැ බොහොම අඛණ්ඩව සතියක් තියෙනවා. ඔහොම තියෙදි දැන් මේ தත්ත්වය පවා කියන්නේ මේ සංකතයි. සංකතයි කියන්නේ මේක මේ දඟලලා ගත් එකක්. චේතනා පහළ කරලා ගත් එකක්. ඉතින් මේක පවා එහෙනම් අනිත්‍යයි. අනිත්‍යයි. හරිද? ඒතකොට මේකට පොඩි හරි කැමැත්තක් තියෙනවා නම් දැන් මේ කතා කරන්නේ බොහොම දසම ලෙවල් එකේ. <laughs> දශම ප්‍රමාණයෙන් මේ කතා කරන්නේ. මේ අවස්ථාවේදී දැන් දැන් හිතට يعني පවතින තියෙන අන්තිම ලන්සුව පවා අවින් වෙලා තියෙන දැන්. ඕකේ හරි පොඩි තියෙනවා නම් කැමැත්තක් ඕකත් අතහරින්න තියෙන්නේ. දැන් මේ මේ සමාධියට පොඩි හරි ඇල්මක් තියෙනවා නම් ඒකත් අතහරින්න ඕනේ. ඔතෙන්ට ආවා දැන් සම්පූර්ණයෙන් නිකන් හිස් වෙලා ගිහිල්ලා තියෙනවා නිකන් ලාවට පොඩ්ඩක් දැනෙනවා සෝයයක් දැනෙනවා සෝය ඇල්ලුවොත් එතනත් ඉවරයි. සොය අල්ල ගන්නත් එපා වෙන සිතුවිල්ලක් අල්ල ගන්නත් එපා මේ සමාධිය අල්ල ගන්නත් එපා. බලන්න මේ මේ මොකද මේ මේක පවා දැන් අනිත්‍යයි. කොච්චර බැලුවත් ඔච්චරයි. කොච්චර බැලුවත් අනිත්‍යම තමයි. ඉතින් හොඳට ඔක කාවද්දලා අතරින්නේ තියෙනවා. කළා මම ලණුව දීලා යනවා කාලා බලන්නේ තියෙන්නේ. හොඳයි මේ අනිත් දවසේ කළා බලලා මට කියන්නත් ඕනේ. මොකද මේ කියන්නේ හොඳට හැබැයි මේ සමාධිය ගන්න. يعني හොඳට ශක්තිමත් කරගන්න. හොඳට ශක්තිමත් කරගෙන ඕනේ ඔය පොයින්ට් එක දාන්න. හොඳයි. <laughs> හරි. ඕකේ මේ කියන්නේ ඔය පසුබිම වෙනවා ඕකේ චූල ශුන්්‍යත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය බුදුන් වහන්සේ හැලස්සන්ට කියලා මේ එන මේ අනිත්‍ය සමාධිය පවා මානිනී අபிසංකතයි අபிසංකරේයයි ඒ හින්දා මේකත් අනිත්‍යයි මේකත් නිරෝධයටපත් වෙනවා. ඒ හින්දා ඒ කරත් තියෙන පොඩි හරි අල්මත් වෙනවා ඒකත් අතහරිනවා. ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට තිබුණද? ආ ඒක තමයි. හොඳයි. හරි. තුන්වෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්ස. යමෙකු සුදුසු මූල කර්මස්ථානය තෝරාගන්නේ මොන ලක්ෂණ අනුවද? උදාහරණයක් වශයෙන් ආනාපාන සති භාවනාවද පිම්බීම හැකිලීමද ආදිය. ඔබට තේරුවන් සරණයි. ඒක නම් ඉතින් මම හිතන්නේ මේ මූලික උපදේශවලම ලොකු සාහනාසය විස්තර කරනවා. බොහොම ඒ කියන්නේ තමන් සප පහසු විදිහට වාඩි වෙලා පොඩ්ඩක් කියන්නේ හිත සමනය කරගෙන ඈතට කියන්නේ වෙන අරමුණු වලට පොඩ්ඩක් යන්න නොදී අතීත අරමුණු වලට යන්න දෙන්නෙත් නෑ අනාගත අරමුණු වලට යන්න දෙන්නෙත් නෑ. ඔන්න දැන් වර්තමානයේ හිත ගන්නවා. ඊළඟට තමන්ට දැනෙන මොනවා මොනවා හරි තියෙනවා නම් හොඳට රළුව දැනෙන ඒවට පොඩ්ඩක් හිත දාලා දැන් හොඳට වර්තමානයේ බැහැගත්තා. වර්තමානයේ හිත ගත්තා. හිත ගත්තට පස්සේ දැන් අනුන් ගැන හිතන්නෙත් නැහැ මෙතෙන්ටම දැන් හිත එනවා. වෙන වෙන තැන්වලට හිත යන්නෙත් නැහැ මෙතෙන්ටම හිත එනවා. ආවට පස්සේ දැන් මේ අර කය ටිකක් සංසිඳුණාට පස්සේ හිතත් ටිකක් සංසිඳුණාට පස්සේ හොඳට ප්‍රකට වෙන්නේ. හිත ටිකක් තැම්පත් වුණාම හොඳට ප්‍රකට වෙන්නේ ආස්වාස ප්‍රස්වාසය නම් අපිට ඒක ඔස්සේ යන්න පුළුවන්. හැබැයි හොඳට ප්‍රකට වෙන්නේ බිම්බීම හැකිලිම නම් ඒක ඔස්සේ යන්නත් පුළුවන්. හැබැයි හුඟක් කෙනෙකුට පිම්බීම හැකිලිම රළුනින්දා ඒක ප්‍රකට වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් උත්සාහ කරද්දී මේක ප්‍රකට වෙන්නත් පුළුවන්. ඉතින් ඔය දෙකෙන් එකකට මේ යන්න පුළුවන් ඒ නිසා. හරි. හතරවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ඊයේ ප්‍රශ්නික දිගුවක් පිම්බීම හැකිලිම ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ උපදේශ පරිදි මා හොඳින් හරිබරි ගැසී පට්ටල්ව ඊතා සතුටින් පර්යංක භාවනාවට වාඩි වීමි. පිම්බීම හැකිලිම මා ඊතා හොඳින් උපදේශ පරිදිම අනුගමනය කළෙමි. මෙනෙහි කළෙමි. ටික වේලාවකින්ම මට පිම්බීම හැකිලිම නොදැනී ගියා. කයෙහි අතපයවල සැහැල්ලු ශීතල ගතියක් දැනුණා. ඔබ වහන්සේ ඊයේ පැවසූ පරිදි මාගේ අවධානය ශරීරයේ ඇතුළට ලයිට් එක දමලා වාගේ බැලුවා. හරිම විචිත්‍රයි දර්ශනීයයි. මේ වේලාවේදී උරහිස රිදෙන ගතියක් දැනුණා. මා එතන මෙනෙහි කළා. එයත් වේදනාව නැති වී යන බව දැනුණා. පාදවල වේදනාවක්ද දැනුණා. එයද මෙනෙහි කළ පසු නැතුව ගියා. උදරයටම මාගේ අවධානය යොමු කළා. අසූචි මුත්‍රා වැනි දේ එකතු වී තැන්පත් වී තිබෙනවා දැනුණා. මේ ජරා ගොඩවල් දරාගෙන ඉන්නේ මොනවාටද කියා කලකිරීමෙන් කලකිරීමක් ඇති වුණා. මේ ආකාරයට විවිධ තැන් සොයා බලමින් සිටින විට කාලය පැයකට වඩා ඉක්ම ගොස් ශරීරයේ ඇතුළ දැකීමෙන් කලකිරීමක්ද දැනුණා. බාහිර ශබ්දයකින් මේ தත්වයෙන් මාගේ සිත පිටට පැන්නා. නමුත් මේ කාලය තුල මා ලැබූ අත්දැකීම අමතක නොවේ යයි හැඟේ. එච්චරයි. හොඳයි. වරදක් නැහැ. තාම කියන්නේ තමන්ට තාම දැනෙන්නේ නිකන් කියන්නේ නිකන් පේනවා වගේ ලයිට් එකකින් දැන් පේනවා වගේ දැනෙන නිකන් බොකු බඩවැල් අසූචි ඕවා නම් පේන්නේ තාම ඉතින් ඉන්නේ කියන්නේ සම්මුතිය මට්ටමේ වරදක් නැහැ ඉතින්. හැබැයි ඕක ඕකත් ඉතින් තව තව එහාට යන්න ඕනේ. දැන් දැනීම එක්ක කියන්නේ අපි කායानुපසනා මට්ටමේදී ඔය ඔය විදිහට යවෙනවා ඔය කායගත සතියේදී. කායගත සතියේදී දෙතිස් කුණප වශයෙන් අපිට මේ කියන්නේ මුළු කය පුරාම මේ කය හැදිලා තියෙන කොටස් මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි ඒක කියන්නේ ඒකෙන් අර කයේ තියෙන ඇල්ම දුරු කරනවා ඊළඟට සියුම් විපස්සනාවකට දාන්න ඔය ධාතු මනස්කාර පැත්තකින් ගන්න ඕනේ. ඉතින් අර කයට තියෙන ඇල්ම එහෙම නැත්නම් කයේ තියෙන අර එහෙම නැත්නම් මේකේ තියෙන මුලාව මුලාවෙන් හිත මුදව ගන්න ඉතින් ඕකේ කිසි වරදක් නැහැ. බලන්න ඕකෙන් තව ටිකක් කොහොම හිත ටිකක් අර හිතේ තියෙනවා නම් තද බල ඇල්මක් එහෙම නැත්නම් තද බල මුලාවක් තියෙනවා නම් ඒකෙන් මුදව ගන්න එක බොහොම වටිනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ හිමීට බලන්න ආනාපාන සතිය හොඳට සියුම් වුණාට පස්සේ එක පාරට ඒ කියන්නේ කය ඇතුළටම යොමු කරන්නේ නැතුව කොහේ හරි නිකන් කියන්නේ අපි එළියේ ප්‍රදේශයෙන් හරි කියන්නේ කයේ බාහිර කොටස් වලින් වගේ Tamanට දැනෙනවා නම් හැපිලා තියෙන තැන් ඊළඟට ආස්වාස ප්‍රස්වාසයේ හරහාම යම් යම් සංවේදනාවක් සුළුවෙන් හරි දැනෙනවා නම් ඊළඟට මේ ඉරියව්ව අන්න වගේ පොඩ්ඩක් මේ කයේ හිත මෙහෙවලා බලන්න. දැන් අර ආනාපාන සතියෙන් එක තැනකට යොමු කරපු හිත මේ මුළු කය පුරා පොඩ්ඩක් තැන් තැන් වලට යොමු කරලා හැබැයි සතිය අඛණ්ඩව තියාගෙන පොඩ්ඩක් ඒක හදා ගන්න ඕනේ. හදා ගත්තට පස්සේ ඊළඟට පුළුවන් අර දැනෙන තැන් හොඳට එතෙන්ටම නාභිගත කළා වගේ අර මම හිතනවා මේවා තේරලා ඇති දැන් කියලා නාභිගත කළා වගේ හොඳට ඒ කොහොමද මේවා ඇති වෙන්නේ කොහොමද මේවා මේ වෙනස් වෙන්නේ කියලා ඉතින් නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්ස. එදිනෙදා වැඩ කරන විට ඒ ගැන අවධානය යොමු කරමින් සිහියෙන් ඒවා කරනවා. නමුත් දැන් මම සතියෙන් සිටිනවා කියා අදහසක් බොහෝ විට නැහැ. එසේ කිරීම සතිමත් වීම යන්නට ප්‍රමාණවත්ද? එය ප්‍රමාණවත් නම් ඒ සතිය සම්මා සතියක් බවට පත්වේද? මෙය පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ඔව් ඉතින් සතිය අපිට කියන්නේ තීව්‍රතාවයේ වශයෙන් ගත්තොත් වෙනස්කම් තියෙනවා. දැන් ඉතින් අපි දැන් පාර පනිද්දි දැන් ඔතෙන්දී භාවිතා කරන්න වෙන්නේ මේ අපි අර මේ ආනාපාන සතිය ඉන්නා වගේ සතියක් නෙමෙයි ඉතින් පැහැදිලිනේ. ඉතින් පාර පනිනකොට මේ හැම දෙයක් ගැනම සෑහෙන අවධානයෙන් හැම පැත්ත ගැනම බලලා අර නිකන් මේ විචිත්‍ර වෙච්ච එහෙම නැත්නම් විවිධත්වයකටපත් වෙච්ච බොහොම පුලුල් පුලුල් සතියකින් තමයි අපි මේ වැඩේ කරන්න ඕනේ. දැන් ඒක එතකොට දිනදා ජීවිතයේ කටයුත්තක් වශයෙන් ඔන්න පාර පයින් වැඩේදී අපි බොහොම පුලුල් සතියකින් මෙන්න මේ වැඩේ කරනවා. නමුත් දැන් ඊළඟට ආනාපාන සතිය වේවා මෙන්න මාකරේ කර්මස්ථානයක් අරගෙන මේ පරයන්ක භාවනාවක් කරනකොට හැබැයි ඊට වඩා හාත්පසින්ම වෙනස් බොහොම සියුම් වෙලා මේ කියන්නේ ලේසර් බීම් එකක් වගේ බොහොම සියුම් වෙලා අතිශය මේ කියන්නේ තීව්‍ර වෙලා සියුම් වෙලා සිහින් වෙලා මේ අපිට නාභිගත කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඉතින් මේකේ ලොකු වෙනස්කම් තියෙනවා. ඉතින් මේක ඉතින් සම්මා සතියෙන් බැහැර කරන්න බැහැ මට නම් හිතෙන විදිහට මේ එකක්වත්. මොකද දැන් අපි උත්සාහයෙන් මේ හැම දෙයක් ගැනම සතිය පවත්වන්න බලනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඔය සම්පජඤ්ඤ පබ්බේ එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගච්ඡන්තෝ නැහැ එහා පැත්ත බලනකොට මේ පැත්ත බලනකොට සතියෙන් කරනවා. සම්පජානකාරී හෝති. මේ සතියෙන් නුවණින් යුක්තව ඒ දේ කරනවා. ඊළඟට යනකොට එනකොට ඒ සම්පජානකාරී හෝති. මේ සතියෙන් යුක්තව නුවණින් යුක්තව ඒ කටයුතු කරනවා. ඊළඟට කනකොට බොනකොට ඇවිදිනකොට ඊළඟට කියන්නේ මල මුත්‍ර පහ කරනකොට මේ හැම කටයුත්තකදීම සම්පජානකාරී හෝති කියලා බුදුරජාන් වහන්සේ මේ ඒ කොටසදී විස්තර කරනවා. ඉතින් අපිට මේ එතකොට දැන් ඒ ඒ කොටස අපි බැහැර කරන්න බැහැනේ මේ සම්මා සතිය නෙමෙයි කියලා. ඒ නිසා මේ සතර සතිපට්ඨානෙමයි ඒ කොටසක් තියෙන්නේ. ඒ නිසා මේ හැම දෙයක්ම සම්මා සතිය හැටියට සැලකන්න පුළුවන්. හයවන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. දේරුවන් සරණයි. පාන්දරම කළ පරයන්කේදී ආනාපානය සියුම් ලෙස දැනුණා. එය ඉක්මනින්ම නොදැනී ගියා. ඊට පසු දැනෙන සියුම් ආශ්වාස ප්‍රශ්වාස සලකුණු දෙසද සතියෙන් බලා සිටියා. ඒවාද නොදැනී ගියා. ඊට පසු කය දෙපසට පැද්දීම වැනි චලන සියුම්ව ඇති වී නැති වී ගියා. සියුම් වේදනා කයේ තනින් තන එන්න පටන් ගත්තා. ඒවා ඉක්මනින්ම නැති වී ගියා. ඊට පසු කිසිම දෙයක් දැනෙන්නේ නැති තත්වයකටපත් වුණා. එයද නැති වී එක්වරම මුළු කයම නොදැනී ගියා. එවිට ආශ්වාස ප්‍රශ්වාසයද දැනෙන්නේ නැත. සමහර පර්යංකවලදී කය නිරුද්ධ වීම කීප වරක්ම සිදුවේ. ඒක වරහන් ඇතුලේ තියෙනවා. මේ తත්වය දෙස සතියෙන් බලා සිටියා. කය නිරුද්ධව පැවතීම විනාඩි 5ක් 10ක් පමණ පැවතුණා. නැවත වේදනා දැනෙන්න පටන් ගත්තා. ඒවා සියුම් ලෙස පටන්ගෙන වේදනාව වැඩි වැඩි නැති වී යන දෙස බලා සිටියා. ඒ අතර වරින් වර ආශ්වාස ප්‍රශ්වාසයේද සියුම්ව දැනී නැති වී යන බව දැනුණා. වේදනා සියල්ල නිරුද්ධ වී සිතට සැහැල්ලුවක් දැනුණා. ඒ සමගම ඉදිරියෙන් සියුම් තිත් වැටි ඒවා වේගයෙන් නැති වී යන බව වරහන් ඇතුලේ ටීවී එකේ තිත් වැටෙන්නාක් මෙන් පෙනුණා. එම తত্ত্বය සම්පූර්ණ ප්‍රදේශයටම පැතිරී ගියා. එයද ක්‍රමයෙන් නැති වී කිසිවක් නැති හිස් තත්වයකට පත් වුණා. ප්‍රශ්නය 1 කිසි දෙයක් නොදැනී සතිමත්ව බලා සිටින අවස්ථාවේ භාවනාවක් කෙරෙන්නේ නැද්ද කියා සිතෙනවා. එම తත්වය පහදා දෙන්න. 2. පර්යංකය අවසානයේ තිත් වැටීම නැවතී හිස් తත්වයකට පත්වීම ශුන්්‍යතාවයට ළඟා වීමක්ද යන ඒවා පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. එසේම වේවා. මේ කාගෙද දන්නේ ප්‍රශ්නේ. හොඳයි. මේ අන මෙනු මෙතෙල් මේ මට පොඩ්ඩක් කියන්න දැන් ආනාපාන සතිය කරගෙන ගියා. ඒකේ කියන්නේ හොඳට මේ සංසිඳීම අත්දැක්කා. මේ ස්වාමිනාස්. ඒ කියන්නේ ඊළඟට කියන්නේ ආස්වාද ප්‍රසවාස වෙන් කරගන්න බැරි තත්ත්වෙට ගියා. ඒ ස්වාමී. දැන් හුඟක් කල් නේද භාවනා කළා? ඒ. අවුරුදු කීයද? අවුරුදු පහක්. පහක් අයක් විතර වගේ. විතර නේ. හරි. හොඳයි. දිගටම ආනාපාන සතියමයි කළේ. හොඳයි. එතකොට ඔහම ගියා ඊළඟට වේදනාන් පසනාව එහෙමත් කළාද? වේදනාව එහෙමත් බැලුවද? වේදනාව විශේෂයෙන් බැලුවේ නෑ. වේදනාව දැනෙනවා හැම පර්යංගයේදීම. අහහ දැන් ඒ කියන්නේ හොඳට අර වගේ හුස්ම රැල්ල නොදැනී ගියාමත් වේදනාව දැනෙනවද? ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ දැනෙන්නේ. ටිකක් වෙලා ගියාට පස්සේ දැනෙනවා. කයත් නිරුද්ධ වෙලා යනවා. කයත් නිරුද්ධ වෙනවා කියන එකේ අදහස කරන්නේ මොකද්ද? කය සම්පූර්ණයෙන්ම කයක් නැහැ වගේම දැනෙනවා ස්වාමීන් වහන්සේ. හරි. දැන් එතකොට ඒත් වේදනාවක් තියෙනවද? නෑ එතකොට වේදනාවක් මොකුත් නෑ. මුලින් වේදනාවක් තියෙනවා. එතකොට වේදනාවක් තිබිලා ඊළඟට වේදනාවක් නැති වෙනවා මේ ඒ කියන්නේ කයක් කියලා එකක් නැහැ කියලා වගේ හිතෙන්නේ. ඒ සන්න. එතකොට හිතේ ස්වභාවය කොහොමද උඩ? ඒ අවස්ථාවේදී. ඒ වෙලාවේ මොකුත්ම දැනෙන්නේ නැහැ. සිතුවිලි එනවද? ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ ස්වාමීන. ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ. නැහැ. ටිකක් වෙලා එමේ අනකොට අර වේදනා එන එන්න පටන් ගන්නව නැවත. ආ. එතකොට එතෙන්ට හිත යොදනවා. ඒ ස්වාමීන. හරි. එහෙම හිත යොදුවහම මොකද වෙන්නේ? ඒකට වේදනාව දැනෙලා ඉස්සෙල්ලා සියුම්ම වේදනාව දැනෙන්න පටන් ගන්නෙ. ඒක හිමින් ටික ටික වැඩි වෙලා ගිහිල්ලා අඩු වේගෙන යනවා තේරෙනවා. හොඳයි. ඒක කියන්නේ සැහැණ කාලයක් තිස්සේ ඒවා නිරීක්ෂණය කළාද? දැන් ටික දවසක ඉඳලා ඒ විදිහට කරන්නේ වේදනාව. ඒක ඒ ටික නොදැනී ගියාට පස්සේ ඊළඟට හිත යන්නේ කොහෙටද? ඒ ඔක්කොම වේදනාව ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ කයට සැහැල්ලුවක් වගේ දැනුණා. ඒත් එක්කම තමයි අර නිකන් තිත්තිත් වගේ වැටෙනවා වගේ දැනෙනවා. වේගෙන් ඒවා ඒ වැටුනේ නිකන් තමන්ගේ ඉස්සරහද වැටුනේ. ඉදිරි පිට තමයි මුලින්ම වැටෙන්නේ. ඊළඟට අවට බලනකොට හැම තැනම කයක් කියලා දැනෙන්නේ නැති වෙනවා. හැම තැනම අර වගේ තිත්තිත් වගේ වැටි වැටි යනවා. දැන් ඒවා ඒවා වෙනස් වෙනව තේරෙනවද? ඒවා ඇති වෙලා නැති වෙලා වගේ තේරෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා අන්තිමට. ආහ්. ඊට පස්සේ නිකන් සැහැල්ලු ගතියක් වගේ දැනුණා හිතට. හරි. ඔය தත්ත්ව කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද? ඒ தත්ත්වය කියන්නේ ස්වාමීනි. දැන් කියන්නේ දැන් දැන් තිත් තිත් ඇටුණා. ඒකත් නැතිලා ගියානේ. දැන් එතකොට දැන් අරමුණක් කියලා ගන්න එකක් නැහැනේ. නේද? අරමුණක් කියලා ගන්න එකකුත් නැහැ. ඔය එන්නේ தත්ත්වේ. ඒ தත්ත්වේ මම වැඩි වෙලාවක් හිටියේ නෑ පරයන්කෙන් නැගිටලා. ඒකනේ ඉතින් වැඩේ කාලනේ. එච්චර කියන්නේ එහෙම මේ ඕකත් හුරු කරන්න ඕනේ. ඒක කියන්නේ මේකට බය වෙන්න එපා. කියන්නේ අරමුණක් අවශ්‍ය නැහැ. ඒ ටික දුර වෙලා ගියාට පස්සේ ඒකත් තියා හුරු කරන්න. ඒ වෙලාව වෙනකොට ස්වාමීන් වහන්සේ පැයකමාරක් විතර වගේ ගිහිල්ලා හරි කමන්නේ. අර දානි වෙලාව නිසා නැගිටිලා. ආ ඒක තමයි. හරි. කමන්නේ ටික ටික ඒ කියන්නේ ඔය ඔතෙන්ට එන්න යන වෙලාව අඩුවේ. මේ යන වෙලාව අඩු වෙයි. ඔතෙන් ඔතෙන්ට ගිහිල්ලත් ඔතනත් පොඩ්ඩක් තහවුරු කරගන්න. ওই தത്വයට ඒ කියන්නේ පුළුවන් නම් අර දැන් තිත්තිත් ඇටෙන අවස්ථාවේදී ඒවත් නිරීක්ෂණය කරන්න. ඒ බලන ඕන්න නැතිලා යනවා. බලන නැතිලා යනවා. බලන නැතිලා යනවා. දැන් බලන බලන තැන නැතිලා යනවා. වේගයෙන් නැති වෙලා යනවා කියලා දැනුණා. පෙනුණා ඒ වෙලාවේ. හරි. එතකොට එහෙම නැතිලා ගියාට පස්සේ දැන් මුකුත්ම නැති මේකක් එනවා. ඒකේ ඒකේ හිත පවත්වන්න බය වෙන්න එපා. ඒකේ හිත පවත්වලා හොඳට ඒකත් තහවුරු කරගන්න අවශ්‍යයි. හොඳයි. ඒ එතෙන්දි භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ නැත්තේ නැහැ. ඒ කියන්නේ අර කෙලස් කෙලස් කපෙන භාවනාව නෙමෙයි දැන් එතන තියෙන්නේ. ඔව් දැන් දැන් ඕකෙත් තහවුරු කරගන්න ඕනේ මේ ඕකෙම මුළු දවසම ඉන්න එපා. ඉතින් ඒක ඒක නෙමෙයි අදහස් කරන්නේ. හැබැයි ඕකෙත් අපේ කියන්නේ අපි තහවුරු වීමක් වෙන්න අවශ්‍යයි. හොඳයි. හත්වන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ කාම කාම සංඥා රූප රූප සංඥා ගැන දේශනා කළා. භාවනා යෝගියෙකුට උපරිම හිරිහැර ලැබෙන්නේ රූප සංඥාවෙන් යයි උන්වහන්සේ දේශනා කළා. මේ සියල්ලම මනෝ විකාර බව උන්වහන්සේ පැවසුවා. රූප සංඥා තව ටිකක් විස්තරාත්මකව කියා දෙන මෙන් ඊතා කාරිණුකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දැන් අපි සාමාන්‍යයෙන් දැන් කාම ලෝකේ ඉන්නවා. දැන් මනුෂ්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකයක්. ඕකේ දැන් ඉතින් කාම සම්පත් විඳිමින් කාමයන් භුක්ති විඳිමින් කටයුතු කරනවා. දැන් අපි ඊළඟට කාමයන්ගෙන් ඈත් වෙලා තමයි දැන් මේ සීලයක් සමාදන් වෙලා ඔන්න කාමයන් ටික වෙලාවකට ඈත් කළා දැන් ඔන්න අපි උත්සාහවත් වෙනවා කාමයන්ගෙන් තොරව නෙක්ඛම්මසෝයක් ලබන්න. එතකොට හැබැයි අර කාමයන් ඈත් කළාට කාමයන් පිළිබඳව මතකයන් හිතේ තියෙනවා. ඔන්න ඒවා ටික දැන් එනවා. ඒක ඉතින් කාම සංඥා වශයෙන් සලකනවා. ඊළඟට මේ කාම සංඥා ටිකෙන් හිත මුදව ගන්න අපි රූපයක් ඉදිරිපත් කරගන්නවා. ඒ රූපය වශයෙන් තමයි ඔය ආනාපාන සතිය නැත්නම් පිම්බීම හැකිරීම ඒ කර්මස්ථානයක් ගන්න. දැන් ඕක ඔහොම කරගෙන යනකොට ඕකත් ටිකක් ගෙවෙන්න ගත්තොත්, ඒ කියන්නේ ගෙවෙන්න කියන්නේ එතන එතන තියෙන ගොරෝසුකම හිතට අර බැහැ ගන්න පුළුවන් ගතිය අඩු වෙනකොට රූප සංඥා වශයෙන් මේවා බොහොම සියුම්ව කියන්නේ සිතුවිලි සිතු මේ කියන්නේ යම් යම් කියන්නේ රූපවලම රූප මේ රූපවලම යම් යම් සංඥා ස්වභාවයක් එන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ලාවට ඉතින් කියන්නේ ආලෝක වශයෙන් එන්න පුළුවන්. සමහරලාට කෙලින්ම කියන්නේ සම්මුති මට්ටමෙන්ම එන්නත් පුළුවන්. සමහර ලාවට ඉතින් දැන් ඔතන රූප සංඥා කියලා ගත්තට මේ කියන්නේ මේ පෙනෙන මට්ටමේම නෙමෙයි ශබ්ද පැත්තෙන් වෙන්නත් පුළුවන් ගන්ධ පැත්තෙන් වෙන්නත් පුළුවන් ස්පර්ශ පැත්තෙන් වෙන්නත් පුළුවන් ඉතින් මේ සංඥා කියන එක මේ පැති හයකටම ඉතින් විහිදලා යනවා රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා කියලා ඉතින් මේ ඔක්කොම හැබැයි සංඥා සංඥා කියන්නේ මොකක් හරි නිමිති ඇසුරු කරගෙන දැනීම් ටිකක් තියෙන්නේ. ඉතින් මේ එකක්වත් ඒ අවස්ථාවේදී එකක්වත් වැඩන්නේ එකකටවත් වටිනකමක් දෙන්නේ එහෙම එතෙන්දී ඒ සංඥා වලින් අයින් කරන්නයි තියෙන්නේ. කියන්නේ සංඥා වලට දෙන වටිනකම අයින් කළා අයින් කරන්නයි තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට අර වෙන්නේ අපි හුඟක් ශ්‍රද්ධාවන්ත චරිත තියෙනවා නම් සමහරලාට ඔන්න ඉතින් ওই අවස්ථාවේදී ඔන්න වෙහෙර පේන්න පුළුවන්, බුදුහාමුදුරුව පේන්න පුළුවන්, ජයසිරි මහ බෝධිය පේන්න පුළුවන්. ඉතින් ඔය වගේ විවිධාකාර දේවල් පේනවා. ඉතින් සමහර ලාවට නිකන් නිකන් අමුතු චරිත මම දන්නේ <laughs> එක එක චරිත වලට එක එක ඒවා. ඉතින් සමහරවිට ඇට දැකිලි පේන්න පුළුවන්. ඉතින් ඔය වගේ එක එක දේවල් පේන්න පුළුවන්. ඉතින් මේ එකක්වත් නැමේ වැඩක් නැහැ. එකක්වත් මේ නිකන් රූප සංඥා මට්ටමේ විතරයි. ඉතින් ඒවා එතනම අතහැරලා දාන්නයි තියෙන්නේ. ඉතින් අර හුඟක් වෙලාවට ඇතම් අය ඉතින් ඕවැය අහුවෙනවා. ඉතින් දැන් ඔය සමහරට ඒක ගැන අදහස් කරලා වෙන්නේ නැති ලොකු සාන්නාසය කියන්නේ නැත්තේ. ඉතින් ඕවා ඕවට අහුවෙලා ඕවා ඔස්සේ යනවා. ඊළඟට අපිට සද්ද ඔය ඔය වෙලාවේ ඇහෙන්න ගත්තොත් ඔන්නේ සද්ද ඔස්සේ යනවා. අපි හිතනවා මේ අපේ මැරිච්ච අම්මා කතා කරනවා කියලා හිතයි ඊළඟට බ්‍රහ්මයා කතා කරනවා කියලා හිතනවා. ඉතින් ඔය වගේ নানা ප්‍රකාර දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම සංඥා මට්ටම විතරයි. එතන නිවැරදි විපස්සනාවක් කිසිසේත්ම නැහැ. කිසිසේත්ම පිළිගත යුතු නැහැ. මේ ඇවිල්ලා දැන් මේ සංඥා තමයි හොල්මන් කරන්නේ. ඔක්කොම ටික අතරින්නයි තියෙන්නේ. ඒකයි. හොඳයි. ස්වාමීන් වහන්සේ අටවෙනි ප්‍රශ්නයත් ඒ වගේම ප්‍රශ්නයක් මම ඒත් කියවන්න ස්වාමීන් වහන්සේගේ පිළිතුර කොහොමද කියලා බලන්න. මේ මේ ධර්මදේශනාව අර පේන පින්ඩූපම සූත්‍රයේම සංඥාව මිරිඟුවකි කියන ඒ ඒ හොඳයි හොඳයි ගැන ගෞරවනීය ස්වාමින් වහන්ස දහවල් ලොකු ස්වාමින් වහන්සේගේ දේශනාවේදී කාමය දුරු කිරීමට රූප කර්මස්ථානයක් ගැන භාවනා වැඩි යුතුයි යුතුයි ඉන්පසු රූපය ගෙවි යන විට රූප සංඥාව පැමිණ හිතට වද දෙන බවත් එහි කෙලෙස් අඩු බවත් පැවසිනි මෙහි රූප සංඥාව කුමක්දයි කාරුණිකව පහදා දුන මැනවි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. හොඳයි. අරකම තමයි ඉතින් උත්තරේ. ඔව්. නවවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින ලොකු ස්වාමින් වහන්සේගේ සංඥාව පිළිබඳ දේශනය බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවායයි සිතෙයි. ආනාපාන සති භාවනාවේ සියුම් අවස්ථාවක සම්පූර්ණයෙන්ම කය නොදැනෙන විට නමුත් හොඳින් සතිමත්ව සිටින විට අපට පෙනෙන විවිධ වර්ණ මේ ලෝකයේ නැති සියුම් රූ රටා අපව රවටන අපගේ කෙලෙස් වලින්ම අපට පෙන්වන දේවල් බව කියුණා. සම්පූර්ණයෙන්ම කය නොදැනී හොඳ සතියකින් සිටින විට මේ කෙලෙස් වලින් පෙන්වන රූප සංඥා පිළිබඳව අප කල යුත්තේ කුමක්ද? තෙරුවන් සරණයි. අනේ ඒකත් උත්තර හම්බ වුණා. ඒ කියන්නේ මේ ඉතින් අතහරින්නයි තියෙන්නේ. එකක්වත් මේ වැඩක් ඇති දේවල් නෙමෙයි. තේරුම් ගන්න තියෙන අර හිත සියුම් වෙනකොට දැන් හිතට කියන්නේ බැහැ ගන්න තැනක් නැති වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉතින් අ ඉතින් ලස්සනට පෙන්වලා දෙනවා. දැන් අ කියන්නේ සාමාන්‍ය විඥාණයට පවතින ඉතින් මොකක් හරි අරමුණක් ඕනේ. එක්ක රූපයක් නැත්නම් සද්දයක්, ගන්ධයක්. ඉතින් ඔය ප්‍රධාන අරමුණක් ඕනේ. ඉතින් ඒකත් ඒවා අයින් වෙලා දැන් අපි මේ ඊටාම සියුම් අරමුණක් අරගෙන ඒක ඔස්සේ දැන් එයාව තියාගෙන යනවා. ඒක තියාගෙන ගිහිල්ලා ඒකත් සියුම් වෙනකොට දැන් ඉතින් පවතින එකක් නැහැ. පවතින එකක් නැති වුණාම ඉතින් දැන් මවල හරි දෙනවා. ඉතින් අර අනුසය අනුව අපිට එකිනෙකාගේ කියන්නේ රුචි අරුචිකම් අනුව ඉතින් මොනවා හරි දෙයක් පරණ මතකයක් හරි නැත්නම් අපේ රුචි අරුචිකම් අනුව හදාගත්ත යම් යම් කිසිම දෙයක් ඉතින් හදලා දෙනවා. හදලා දීලා අන්න ඒකේ බැහැ ගන්නවා. ඉතින් ඒකේ බැහැගත් ඒකේ බැහැගන්න කියලා ඔන්නේ ඒක හම්බුනහම ඉතින් ඕක අපි අභිරමණය කරොත් ඕකට සතුට වෙලා ඕකෙම බැහැගත්තොත් ඔන්න ඉතින් එතනම හිටිනවා. භාවනාව ඉස්සරහට ගෙනියන්න අමාරුයි. ඉතින් ඕක එතන තේරුම් අරගෙන සුතමේ ඥානය ඇති කරගෙන එතන අතහරින්නයි තියෙන්නේ. හොඳයි. දහවන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේකත් පළවෙනි ප්‍රශ්නය දීපු උත්තරේම තමයි මම කියවන්න. හොඳයි. ගරුතර ස්වාමින් වහන්ස අද මට පර්යංක ආනාපාන සති භාවනාවේ යෙදෙද්දී සිත සංසිඳුණු පසු කය දෙස සිත යොමු කරගෙන සිටින විට උරහිස දෙපැත්තෙන් පිට දෙසට තද කරන දරාගත නොහැකි වේදනාවක් දැනුණා. සෑහෙන වේලාවක් සිත දෙස යොමු කරගෙන සිටීමෙන් පසුවයි මෙසේ දැනුනේ. වේදනාව ගැන මෙනෙහි කරගෙන සිටියත් එය දරාගත නොහැකි විය. ඉන්පසු ඉරියව් වෙනස් කළ විට කිසිම වේදනාවක් මට දැනුනේ නැත. මෙම වේදනාව ඉරියව්ව හා සම්බන්ධද නැත්නම් භාවනාව නිසා ඇති වූ දෙයක්දයි මට දැනගැනීමට අවශ්‍යයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. <laughs> ලොකු සයලට ඇහුවලා දැන් බැනුම් ගහන්නයි වෙන්නේ. නේ මන්න හිතත් කොහොමත් මේ කය ඉතින් එක ඉරියව්වකින් පවත්වන්න බැහැනේ. මේ එක ඉරියව්වකින් පවත්වනකොට අනිවාර්යෙන් ඉතින් වේදනාව එනවා. ඕක ඉතින් වළක්වන්න බෑ. ඉතින් අපි කරන්නේ අර දැන් අපි සාමාන්‍ය ජීවිතේදී කරන්නේ ඉක්මනට ඉක්මනට ඉරියව් මාරු කරනවා. ඉරියව් මාරු කිරීම හරහා අපි අපි හිතනවා මේ සපයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ තියෙන දුක අපිට නොවැටහෙන්නේ මේ ඉක්මනට ඉරියව් මාරු කරන හින්දායි කියලා. දැන් අපි මේ එක ඉරියව්වක ඉන්නකොට ඉතින් අනිවාර්යෙන් මේක මේ වේදනාව කියන දුක ඉරියව්ව හරහා එක ඉරියව්වක පැවැත්වීම නිසා හටගන්නා දුක හොඳට මතුවෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඉතින් භවනාව වෙන්න නෙමෙයි ඉතින් මේ එක එක විදිහට ඉඳගෙන ඉන්න බලන්න භවනා නොකර. එතකොට <laughs> මේක ඒත් මේක එනවා ඉතින්. වළක්වන්න බෑ. මේ කය කය කියන්නේ ඉතින් බොහොම මේ අටවලා තියෙන එකක් නෙදී මේක මේ පවත්තන්න බෑ මේ රොබෝ කෙනෙක් වගේ. ඉතින් මේක පොඩ්ඩක් ඉඳලා එක තැනක තියෙද්දි ඉතින් හරි අමාරුයි හෙලවෙන්න ඕනේ, නැගිටින්න ඕනේ, කකුල් දිගාරින්න ඕනේ. එහෙම නැතුව මේක හරි අමාරුයි පවත්වන්න. ඉතින් භාවනාව හින්දා මේ කියලා කියන්න බෑ. එක තැන වාඩිලා හින්නකොට මේ ඉරිය මේ වේදනාවන් එන්න පුළුවන්. ඉතින් අපි භවනාවේදී කරන්නේ අපි මූල කර්මස්ථානයක් පාවිච්චි කළා මේ මුල කර්මස්ථානයේ හරහා අපි සතිය දියුණු කරනවා. ඔන්න එතකොට අපිටම වේදනාවක් ඔය වගේ ඉරියව්ව හරහා එන්න ගත්තොත් ඉතින් අපිට පුළුවන් තවදුරටත් උත්සාහ කරලා බලන්න මේ ආනාපාන සතියේම මුල කර්මස්ථානයේම ඉන්න පුළුවන්. ඉතින් බැරි තරමටම මේක වර්ධනය වෙලා නම් මුල කර්මස්ථානයේ පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ වේදනාව මෙනෙහි කරනවා. වේදනාව දිහා බලනවා. ඒක නිරීක්ෂණය කරනවා. ඉතින් ඕක හොඳටම වැඩි වෙනවා නම් දැන් දරාගන්න ඉන්න බැරි තත්ත්වයට වැඩි වෙනවා නම් ඉතින් ක්‍රමක්‍රමයෙන් පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරන්න තමයි තියෙන්නේ. ඉරියව්ව වෙනස් කරාම ඔන්න වේදනාව සමනලයටපත් වෙනවා. ඉතින් ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. හොඳයි. එතකොට අද ලිඛිත ප්‍රශ්න අවසానයි. අපිට තව විනාඩි 10ක වගේ කාලයක් තියෙනවා 6 වෙන්න. මොන හරි තව ප්‍රශ්නයක් තියෙනවද දන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අද ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවේදී උන්වහන්සේ පොට්ටපාද සූත්‍රය එතෙන්ට ආදේශ කරගත්තා. එතෙන්දී අபிසඤ්ඤා නිරෝධය ගැන දේශනා කරමින් දැන් රූප සංඥා මනසේ පහළ වෙන මනෝ සංකල්ප මනෝ විකාර කියන්නේ චෛත්‍ය බුදුරුවය ගැන පළමුවෙන් මේ ටික දේශනා කළා ඊට පස්සේ දැන් රූප සංඥා එක එක ආරම්මන වලින් ඔබ වහන්සේ දැන් දේශනා කළා වගේ ශබ්ද සන්නා ගාන ඒ වගේ ඒ ආරම්මන හයෙන්ගෙන ඒ සංඥා ඊළඟට කාම ගුණ ඇති වෙලා ඊළඟට කාම සංඥා ඇති වෙලා කාම සංකල්ප බවටපත් වෙලා තණ්හා දිට්ඨි මාන වශයෙන් ප්‍රපංච වෙලා දිගට යන හැටි දේශනා කළා. ඒ එක්කම උන්වහන්සේ මේ මේ රූපය දුකක් මේක දැක්කොත් මේ තණ්හා දිට්ඨි මාන වෙන්නේ නැතුව ප්‍රපංච කරගන්න නැතුව එතන නතර කරගන්න පුළුවන් කියන එකක් දේශනා කළා. අන්න එතන පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඒ කියන්නේ ඔව් ඔක කියන්නේ ස්වාමිනාසේ මේ පොට්ටපද සූත්‍රයෙන් පැහැදිලි කරේ. පොට්ටපද සූත්‍රය අර ගත්තා. ඒ කියන්නේ සංඥාව පැහැදිලි කරන්න පොට්ටපද සූත්‍රය ගත්තා. ඔව්. ගත්තා හැබැයි කියන්නේ දැන් සංඥාව සංඥාවට අහු නොවි ගියාම ප්‍රපංච නතර වීම සම්බන්ධයෙන් අපිට වෙන සූත්‍රයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය බුදුරජාණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා මදුපිණ්ඩික සූත්‍රයේ. ඔව් මදුපිණ්ඩික සූත්‍රයේ. ඉතින් මේ කොහොමද දැන් මේ ප්‍රපංච හටගන්නේ? දැන් ඉතින් මේක මෙයා උඟක් දෙනා අහලා ඇති. මේ චක්කුම් පටිච්ච රූපේච විපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති එතකොට දැන් අපි ඔන්න රූපයක් තිබුණා රූපයත් එක්ක මේ නිරෝගී ඇහැක් එකට හමු වුණා එතකොට ඒ හරහා ඒ කියන්නේ මේ අනිකුත් සාධක තියෙන ඉතින් ආලෝකය ඇහුවේ නිරෝගී බව ඉතින් සියල්ල තියෙනවා ඔය ටික ඔක්කොම සම්පූර්ණ වුණා නම් ඔන්න ඒ බව දැනගත්ත චක්කු විඥානය කියන සිතක් පහළ වෙනවා. ඉතින් මේ රූපේ කියන්නේ එක්තරාන්දමක සංඥාවක් ඔන්න දැන් ඒ ඒ හරහා ඔන්න සංඥාවක් සංඥාවකට එන්න කලින් දැන් ඒ හරහා යම් සුඛ දුක්ඛ උපේක්ඛා යම් වේදනාවක් ඔන්න හට ගන්නවා. ඒක ඒකත් එක්ක මේ දැකපු දෙයි සංඥාවක් එනවා. එතකොට දැන් මේ සංඥාව කියන්නේ තාම ඒ කියන්නේ බොහොම සුළු මට්ටමින් ඔන්න දැන් සංඥාවක් ආවා. හැඳිනීමක් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංඥාව තමයි මේ ප්‍රපංච වලට මුල කියලා. ඒක අර කලහ විවාද සූත්‍රයේම තියෙනවා සංඥා නිදානාහි පపంచ සංඛා. කියන්නේ මේ මේ හිතේ ගොඩ නැගෙන නිකන් පැතිරිලා යෑම. අපි දැන් හිතන්න ගත්තට පස්සේ දැන් ප්‍රපංච කියන එක පොඩ්ඩක් ඉතින් මම සුළුවෙන් විස්තර කරන්නම්. දැන් අපි මොකක් හරි කෙනෙක් දැක්කා. දැක්කට පස්සේ අපි එතනින් නතර වෙන්නේ එයා කියන්නේ දැකපු සංඥාව සංඥා මට්ටමින් නතර කරන්නේ නැතුව අපි මේ කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් දැන් හඳුන ගන්නවා. මේ ඉන්නේ මගේ අම්මා. ඉතින් මේ අම්මා හරි හොඳයි. අම්මට දැන් වයසයි. අම්මට දැන් ළඩ වෙලා. ඉතින් කොයි වෙලාවෙ බෙහෙත් තරම් දෙන්න දන්නේ දැන් මේ ඔක්කොම හිතනවා. මේ වැලක් දැන් අපි ගොඩනගාගෙන ගොඩනගාගෙන ගොඩනගාගෙන යනවා. ඉතින් සම්පූර්ණයෙන්ම දැන් يعني අම්මගෙන් පිරලා දැන් සම්පූර්ණ සිතුවිලි එහෙට මෙහෙට ඈදිලා ඉතින් සම්පූර්ණ වැලක් වගේ පැටලිලා දැන්. පඹ ගාලා වගේ දැන් ගිහිල්ලා ඉතින් ඒක තමයි අතන වෙන්නේ. දැන් සංඥාවක් ඔන්න දැන් ආවා. ඒ සංඥාව අනුව ඔන්න විතර්ක කරනවා. යම් සංජානාති තං විතක්කේති. දැන් ඔහොම නැවත නැවත මේ විවිධ පැතිවලට දැන් නැවත නැවත අරමුණුවට නංවනවා. විතර්ක කරනවා කියන්නේ අරමුණුවට නංවනවා හිත. මේ පැත්තෙන් එකක් ආවා ඒකට හිතලා බලනවා. මේ පැත්තෙන් තව එකක් එනවා ඒකට හිත දාලා බලනවා. තව තැනක හිත දාලා බලනවා. දැන් හරීම හිත දොඩමලුයි. දැන් ඔන්න මට්ටමට කියන ඔන්න යම් විතක්කේදී තම් පපංචේදී. අන්න ඒ විතර්ක හරහා ඔන්න ප්‍රපංච ගොඩ නැගෙනවා. දන්නේම නැහැ. ඉතින් ওই විදිහට කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා යම් ඊළඟ යම් පපංචේති තතෝ නිදානම් පුරුෂෝ පපංච සංඥා සමුදාචරಂತಿ. මේ ඔහොම යන්න ගියාම ඒ මිනිස්යාව, ඒ පුරුෂයාව මේ ප්‍රපඤ්ඤ සංඥා සංඛා මේ මේ ආපු මේ සිතුවිලි දාමේ සිතුවිලි මොකක්ද කියන්නේ ජාලාව අන්තිමට මනුස්සයා යට කරගන්නවා. දැන් කොහෙන්ද මේක පටන් ගත්තේ කියලා හොයාගන්න නැහැ. තේරෙන්නේ නැහැ. දැන් කොහෙන්ද මේක පටන් ගත්තේ? ඇහෙන්ද පැටලිලා දැන් සම්පූර්ණයෙන්ම. ඉතින් ඒ නිසා අ ඕක තමයි ඉතින් ඔය කියන්නේ අපි දැන් බුදුරජාණන් වහන්සේ ඉතින් කියනවා මේ යම්සි කෙනෙක් මේ අර දැකපු දේ දැකපු පමණින් නවත්ත ගන්නවා නම් ඇහිච්ච දේ ඇහිච්ච පමණින් නතර කර ගන්නවා නම් ඉන් එහාට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ දකින්න දේවල්ට වටකමක් දෙන්නේ නැහැ. ඒකයි දැන් ඔය විශේෂයෙන්ම මහසි භාවනාවේදී එහෙම පුළුවන් තරම් උනන්දු කරන්නේ මේ විවිධාකාර දේවල් දකිනවා. නමුත් මේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලාවත් අඳුරගන්න නැති තරමට පුළුවන් නම් ටංගාල එතනම මේ රූපයක් රූපයක් කියලා අර ඒක දෙන වටනකම අඩු කළා දැම්මා. නිකන් රූපයක් විතරයි. ධම්ම තමන්ගේ කර්මස්ථානයට ගත්තා. ඊට සද්ද ඇහෙනවා. ඉතින් මේ කවුද මේ සින්දුවක්ද, කින්ද මන්ද, ගායකයා කවුද කියලා හොයන්න ගියොත් ඔන්න ප්‍රපංච වෙනවා. ඒ වෙනුවට මේ සද්දය සද්දය. එතනින්ම නවත්ත ගත්තා. ඉතින් ඔය විදිහට අපි පුළුවන් තරම් මේ ඉන්ද්‍රිය ආරම්මන ආරම්මන වලට තියෙන අහු වෙන ස්වභාවය මේක අහු වෙලා ඊළඟට ඒවා පැටලෙන්න තියෙන ස්වභාවය නතර කරගන්න ඕනේ. පැටලුනොත් වෙන්නේ පුළුවන් තරම් හිත දොඩමල වෙනවා. ඇතුළත කතාව පටන් ගන්නවා. දැන් ප්‍රධාන වශයෙන් විපස්සනා භාවනාවක් වෙන්න නම් ඔය ඇතුළත කතාව අඩු වෙන්න ඕනේ. දැන් අපි සතිමත් වීම හරහා ඇතුළත කතාව අඩු වෙන්න ඕනේ. අතුලත කතාව අඩු වෙලා නැත්තම් ඒ කියන්නේ තාම සතිමත් බව අඩුයි. දැන් සතියෙන් කරන්නේ අපි ඉන්න වර්තමාන අරමුණ තුල හොඳට හිත නිමග්න කරනවා. දැන් හිතට වෙන වැඩක් තියෙන. වෙන වෙන දේවල් හිත හිත ඉන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ හරහා දැන් අපි මේ සතිය ආස්වාස ප්‍රස්වාසය ගැන බල බල ඉන්න තියෙනවනේ දැන් වෙන වෙන දේවල් හිතන්න වෙලාවක් නැහැ. ඒ නිසා දැන් ඔය ප්‍රපංච අඩු වෙනවා. ඉතින් ක්‍රමක්‍රමයෙන් ප්‍රපංච අඩුවීම අත්‍යවශ්‍යයි භාවනාවේදී. ඉතින් ඔය හරි ලස්සන්ට සූත්‍රවල ඉතින් විස්තර වෙනවා. දැන් බද්දක කියලා සූත්‍රයක් තියෙනවා. ඒකදී ඒ ඒ ඒ ගාථා දෙකම මේ සරියුත් මහරහතන් වහන්සේගේ තේරි තේර ගාථාවලත් එනවා. ම්ම් මොකද තතෝ නිදානම් නැහැ. ම්ම් ආනාදේසු යෝච පපංචං හිත්වාන නිප්පපංච පදේ රතෝ ආරාධහි සෝ නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං අ ඒකේ මුලගාතය නෝ යෝච යෝච පපංච මනියුත්තෝ පපංචාබි රතෝ මගෝ විරාධහි සෝ නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං බුදුහාමුදුරු කියනවා යම්කිසි කෙනෙක් මේ ප්‍රපංචවල නියලිලා ඉන්නවා නම් ප්‍රපංචවල වෙලිලා පැටලිලා ඉන්නවා නම් යෝච පපංච මනුයුත්තෝ පපංචාබි රතෝ මගෝ. මගෝ කියන්නේ මේ මුර්ගයා. <laughs> කියන්නේ අන්ධ බාලයා කියන අදහස. මුර්ගයා කියන්නේ මේ නිකම් කියන්නේ ගන්න දෙයක් නෑ මේ මොඩෙක් කියන අදහස තමයි ඉතින් ගන්න තියෙන්නේ. ඉතින් මේ මේ විදිහට දැන් අපි හරි කැමතිනේ හිත හිත ඉන්න. කියන්නේ අර මනෝ ගහලා ඉන්නවා කියලා කියන්නේ. ඉතින් හිත හිත ඉන්නවා. විවිධාකාර ඉතින් දේවල් හිත හිත මේ සිහින මාලිගාවල ඉතින් මේ ජීවත් වෙනවා. ඉතින් ඔය ඒක බුදුහාමුදුරුවෝ මේ කරන්නේ මේ ප්‍රපංච වලට තියෙන ඇල්ම ප්‍රපංචාපි රතෝ මගෝ ප්‍රපංච වලට තියෙන තද ඇල්ම නිසා ඒ මේ මෝඩ මිනිස්සයා විරාදයීසෝ නිබ්බාණං මේ නිවන නිවනට විරුද්ධත්වේ පානවා නිවනින් ඈත් වෙනවා යෝගක්ඛේමං අනුත්තරං අනුත්තර වූ යෝගක්ෂේම වූ මේ නිවනට විරුද්ධ වෙනවා යා හැබැයි යෝච ප්‍රපංචං හිත්වාන නිප්පපංච පදේ රතෝ යම්සි කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රපංච දුරු කරනවා ප්‍රපංච බැහැර කරනවා. ප්‍රපංචං හිත්වා නිප්පංච පදේ රතෝ. එයා මේ නිප්පංච බව ප්‍රපංච වලින් හිත මෑත් කර ගැනීම පුළුවන් තරම් හිත ඒ කියන්නේ සිතුවිලි බහුල වෙන්න නොදී යම් අරමුණක මේ වෙනත් සති සතිමත් වීමෙන් සතර සතිපට්ඨානෙ පිහිටලා මේ හිතේ තියෙන මේ ප්‍රපංච කරන ස්වභාවය අඩු කර ගන්නවා නම් අන්න ආරාධහීසෝ නිබ්බාන. අන්නේ තැනත්තා නිවනට ආරාධනා කරනවා. යෝගක්ඛේමං අනුත්තරම යෝගක්ෂේම වූ අනුත්තර වූ නිවනට අන්නේ තැනත්ත ආරාධනා කරනවා කියලා හරි ලස්සනට ඉතින් ඔය නිෂ්ප්‍රපංච தත්ත්වයේ සම්බන්ධයෙන් ඉතින් බුදුන් වහන්සේ අගය කරලා තිනවා ඉතින් අපේ කටුකුරුන්ද ඥානানন্দ සානංශේ විශේෂයෙන් ඉතින් ඔය ප්‍රපංච සම්බන්ධයෙන් නිෂ්ප්‍රපංච ප්‍රතිපදාවන් සම්බන්ධයෙන් ඉතින් බොහොම කියන්නේ වර්තමානයේ බොහොම හොඳ ඒ කියන්නේ උන්වහන්සේ තමයි ඉතින් ඔය මට්ටමේ ඉන්න ඒ කියන්නේ ඔය ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රබලයක් වශයෙන් කියන්න පුළුවන් හොඳයි <laughs> හොඳයි පින්වත්නි එහෙනම් අද අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. ඉතින් අපි මේ අන්දමින් ඇස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාත් එක්ක බෙදා හදා ගනිමු. ඒ සඳහා අපි ගාථාවන් සජ්ජායනා කරමු.